නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං ඉද භික්ඛවේ ජාති ධම්මා භික්ඛවේ සත්තානං ඒවා ඉච්ඡා උප්පජ්ජಂತಿ අහං වතනෝ ජාති ධම්මා නච්ච වත මයං ජාති ජම්මා ආගච්ඡියාසි නඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡං නලබති සම්පේ දුක්ඛං දීති මුදින යෝගාවද මහා සංඝරත්නය අවතරයි සතිපතාණිතිපතා මේ සතිපට්ඨාන මහා සූත්‍ර දේශනා ඉදිරිපත් කරගෙන ඉතිරි පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවකට අදත් පාරේ බැඳීමෙන් සම්බන්ධ වෙන්නේ අපි අංක වශයෙන් සඳහන් කරන අද 70 වෙනි ධර්ම දේශනා වාරයටයි මේ අසන්නේ එහිදී අපි හතරවෙනි සතිපට්ඨානි සම්මානුපස්සනාවේ දුක්ඛ සත්‍යයේ එක කුංචි කොටසකුයි ඉදිරිපත් කරගන්න හදන්නේ මේ කොටසට ඉදිරිපත් වෙලා කරන ලද ධර්ම දේශනාවක් ලියන ලේඛනයක් හෝ කිසිම වෙලාවක මම අහලා තිබුණේ නැහැ. වාක් සතිපට්ඨාන පොත්වල මේක සාමාන්‍ය දුක්ඛ සත්‍යයේ අනිකුත් කාරණා අතර කුංචි ගිලිහිච්ච නවතගත් කාරණාවක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අද අපි පැයක පමණ කාලයක් කතංච බික්කවේ යම් පිච්ඡං නරමති තම්පි දුක්ඛං කියන එක ඉදිරිපත් කරගෙන එයිනොත් ඒකට සපේන වෙන කවුරක්වත් නෙවෙයි සරුවච්චන් වහන්සේ විදිහින්ම සපේන අටුවාව අර්ථ කතාව ಜಾති ධර්මයේ සම්බන්ධ කරගෙනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක මේ අපි මේ ඉදිරිපත් කරගන්න දෙවිදිච්ච පාලි පාඨයේ අරගෙන බැලුවත් අපි ඉතින් බහින්න හදන තැනේදීන ගැඹුර වටා ගැනීම සඳහා මොනතරම් ක්‍රමිකව ප්‍රශ්නෙට පිළිසෙන්න ඕනද කියන එක තියෙනවා. කතමන්ත කතංච බේක්කවේ යම් පිච්ඡං තං නලවති තම්පි දුක්ඛං මහණෙනි යමක් කැමති වෙනවාද ඒ නොලැබීම දුකක් කියන එක කොහොමද වෙන්නේ මොකද්ද මේ කියන්නේ ඒක ඉතින් අපි මේ පාඩේ වශයෙන් ගත්තොත් නම් මේ සාමාන්‍ය ව්‍යවහාර ලෝකෙ ඉච්ඡල තේරුම් ගන්න අමාරුවක් නෑ කැමැති දේ නොලැබීමේ දුක යම් පිච්ඡං යම් පිච්ඡං ඉච්ඡති කියලා කියන්නේ කැමති වෙනවා කියන්නේ යම්පි ඉච්ඡං සං ඒ කැමති දේ නලබති. නලබෙන්නේද සං දුක්ඛං මේ ඉච්ඡා විඝාතය කියලා සඳහන් කරනවා ඉච්ඡා භංගය කියලා මේක සඳහන් කරනවා. ඒක මේ සාමාන්‍ය ලෝකේ සෑම කෙනෙක් අතරම තිරසන් අතර පවා හොඳට ආවේග දිහා බලා ඉන්නකොට දැක ගන්න පුළුවන්. උගක්ම මේ ජීවිතේක විචිත්‍ර පැත්ත ඒ වගේම තීක්ෂණ පැත්ත, කට්ට කෛරාටික පැති ඔක්කොම මතුවෙන්නේ මෙන්න මේ තමන් කැමති දේ නොලැබීම නිසා. ඒ කියන්නේ අසීමිත ආශාවක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා මුළු ආර්ථික විද්‍යාවම ඕක තමයි. යම් පිටක් නොලැබති සම්පි දුක්ඛ. ඒ නිසා සීමිත <clears throat> වස්තු ප්‍රදේශයකින් අසීමිත ආශාවල් ඉෂ්ට කර ගැනීම සඳහා යොදා ගන්නා සැලසුම් තමයි ඔය ජීවිතේ විෂයන් වශයෙන් අපි හදාරන්නේ ඕක විශේෂයෙන්ම ඉතින් ආර්ථික විද්‍යාවට යනකොට කලමනාකරණය කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒක නෙමෙයි මම අදහස් කරේ තේරුම් ගන්න අමාරුයි කියලා. ඊට පල්ලෙහායි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේකට නිදර්ශනයක්. බුදුරජාණන් වහන්සේ වතාන් කරනවා සත්‍යයට මෙන්න මේ වාගේ ඒවං ඉච්ඡා උප්පජ්ජಂತಿ. මොකද්ද? අහෝවතමයන් ජාති ධම්මා අස්සාම. අනේ මට ජාති ධර්මය නොවේවා කියලා කැමැත්තක් ඇති වෙනවා. නචවතනෝ ජාති ධම්මා ආගච්ඡිය. ජාති ආගච්ඡිය. අනේ මට මේ ජාතිය නොපැමිණේවා කියලා කැමැත්තක් ඇති වෙනවා. මෙන්න මේකට අපි ඡන්දය આવුවොත් කී දෙනෙක් අත උසයි දන්නේ ජාතිය එපයි කියන කැමැත්ත. මේක මේ බුදුහාමතුරෝ විසින් අපට පටවපු දෙයක්ද පණවපු දෙයක්ද නැත්නම් ලෝක ජනතාවගෙන් ලෝක සත්‍යයෙන් 100කට ලක්ෂයකට කෝටියකට කී දෙනෙක් මේ જાතිය මට නොවේවා ಜಾති ධර්මයේ මට මම ಜಾති ධර්මයේ නැත්තේක් වෙම්මා ಜಾතිය මට නොපැමිණේවා කියලා පතයිද කියන එක නම් තේරුම් කළ දෙන්න අමාරුයි විශේෂයෙන්ම මේ 2547ක් ගියයි කියලා අපි අගිනේරම් කරන බුද්ධ ශාසනයේ අද පවතින තත්ත්වය බලනකොට ජාතිය බෝ කිරීමට අද කොච්චර ආගමික කතා පතුරවනවද ඒ වාගේම තව තවත් හොඳින් ජාතිය ලැබෙමින් මේ සංසාරේ කකා යන්න සංසාරේ කකා ඇවිදින්න එහෙම නැත්නම් මේ කන කැම තව හොඳින් කන්න මුන්න තරමට මේ ආගම දඩමීමා කරගෙන විශේෂයෙන්ම බුද්ධ ආගම වගේ එකක් දඩමීමා කරගත්තද කියලා බලනකොට මේ පළවෙනියෙන් සඳහන් කරපු යම් පිච්ඡං නලබදි සම්පි දුක්ඛං කියන එකයි ಜಾති ධර්මයයි කියන දෙක. අපරේත මහරස්විත හිතුණු කාලෙකයි අපි මේ බණ කියන්නේ බණ. එනිසා මෙතන උත්තරේ කියලා දෙන්න තමයි සතිපට්ඨාන තියෙන නමුත් ප්‍රශ්නය තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඇත්තටම අපිට ජාතිය ජාති ධර්මයේ අහෝවත නම ජාති ධම්මා ආගච්චි මේ අස්සාම අනේ අපි ජාතිය නැත්තෝ වෙම්වා කියන අදහස ඇත්තටම තියෙනවා. නැච වත නෝ මය ජාති ආගච්චිය. මට මේ ජාති දුක නොවේවා කියලා මා කරා නොපැමිණේවා කියන මෙන්න මේ ઈચ્છාව මේ කැමැත්ත ඇත්තටම තියනවාද කියන ප්‍රශ්නේ ගත්තොත් මෙන්න මේ පැංගිරි ගතිය නිසා නూరు ගතිය නිසා වෙන්න ඇති මේක ධර්ම දේශනාවකට මාතෘකා කරගන්න ඇති. ඒ වගේම මේකට යම් ප්‍රමාණයකට කරුවචන් වහන්සේගේම තවත් උත්තරයක් නැත්නම් තවත් කරුවචන් වහන්සේගේ මේක සමානතර අදහසක් ඉදිරිපත් වෙනවා පළවෙනි උදාන ගාථාවේ. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. අනේක ಜಾතියක් සංසාරෙමේ ඇවිද්දී මේ ගේ දනන්න. මේ දුක නැවත නැවත දෙන්න හොයාගෙන. සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ මේ ගේ තනන්න. ගවේසන්තෝ දුක්ඛා ಜಾති මේ ಜಾතිය නැවත නැවත ඇතිවීම දුකක්. සබ්බාතේ පාසුකා භග්ගා ඝාකූටං විසංකතං විසංඛාරගතං චිත්තං සංහානං khය මජ්ජතා මම මේ ගෘහපතියා ගර්ගේ හදාන දැක්කා ඒ හදන බඩුව දැක්කා මම යාගේ තනිමල විනාශ කෙරුවා පරාල කඩල විනාශ කෙරුවා මගේ හිත විසංඛාරගත වුණා ආයේ නෑ මට ඒවල් හැදිලා මේ තමයි දරුවචනාංශයේ දර්ශන තාඥාණය ලැබුවාම ඉස්සිස්ලාම කලයි කියලා දානපාලිය සඳහන් නොවුනට සඳහන් වෙන පළවෙනිම උදාන ගාතාව තමයි මේකට අපි පළමු උදාහරණ කියලා කියනවා. මේක පෙන්නනවා ජාතිය නැති කරපු හැටි. ජාතිය නැති කිරීම සඳහා කිං කුසල ගවේෂීව. කුමක්ත කුසලය මොකද්ද කුසලය කියලා ජාතිය නැති කිරීමේ මේ ප්‍රයත්නය මේ අභීත අසහාය මේ ප්‍රයත්නය ඇති කරපු මේ වීරයන් වහන්සේගේ වැඩපිළිවෙලක් අද ඒ වීරයන්න් වහන්සේ පිටිපස්සේ යනවායයි කියා ගන්නා ශාවකයෝයි කියා ගන්නා වූ ඇත්තෝ මේ જાතිය වැඩිම පිණිස කරන වැඩ පිළිවෙලක් දිහා බලනකොට මේකට බන නොකියන ගැන සුදු වෙන්න දෙයක් නැහැ. ඒ නිසා බන අහන්න කලින් අපිත් තම තමා වශයෙන් කල්පනා කරන්න වෙනවා මේක අනුන්ගේ જાතිය නැති කිරීම සඳහා කියන බණක්ද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අපේ જાතිය නැති කිරීම සඳහා කිව්වට මොකද જાතිය වේවා කියමින් හිතයට තියාගෙන අහන බණක්ද එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ જાතිය නැති කිරීම සඳහා කියපු බණක් අපි ඒ සඳහා හිත හදාගෙන ඒ බණ උපදේශ අනුගත කරමින් જાතිය නැති කිරීම සඳහා යන ගමනේ අහන බණක්ද මුන්න ඒ කාරණා තුනේ තුන් කොටසකට වැටෙනවා මේ අහන පිච්ච. චෛතාමත් ප්‍රවේශමේ. ඊතාමත් කඹේ ඇවිදින්න වගේ හලල් මඩක ඇවිදින්න වගේ ජී වෙන අයිස් කොටක ඇවිදින්න වගේ බොහෝමත් ප්‍රවේශමෙන් ඕනේ මේකේ බුද්ධ වචනේ මතු කරගන්න. ඒ නිසා මුලින්ම මතක් කරන්න වෙනවා මේ බණ නැත්නම් මේ බුද්ධ අනුශාසනාව මේ જાතිය මත නොවේවා කියලා තමන්ගේ જાතියේ තියෙන ආදීනව දැකලා එය දුරු කිරීම සඳහා කියපු බණක් අර අනුන්ගේ જાතිය නැති කිරීම සඳහා අනුන්ට අර කක්කොට්ට කියන බණක් වගේ හෝ වැද්දාව කියන බණක් වගේ හෝ බණක් වුණොත් මේක බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් වෙන්නේ. ඒ වගේම අපි බුදුහාමුදුරන්ගේ බණ ඉගෙන ගන්න ඕනේ අපි මේ විසරද වෙන්න ඕන ත්‍රිපිටකධාරී වෙන්න ඕන හැබැයි જાතියක් තියෙන්න ඕනේ කියලා. ඒක කරන්නේ සත මායාවී වැඩකට යන බණකටක් වෙනවනම් මේ පැය නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවශ්‍ය කළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ අර බුදුරජාණන් වහන්සේ පළවෙනි බුද්ධෝත්පාදයත් එක්කම ඒ උදාන ගාථා ප්‍රකාශ කළා වගේ ප්‍රධාන සතන තියෙන මේ જાතින පිළිබඳ. ජාති කියන්නේ සිංහල ජාති, බුද්ධ ආගම් ජාති, Hindu ආගම් ජාති නෙවෙයි. තමන්ගේ නැවත නැවත මේ භවයේ උප්පත්තිය. ඉතින් ඒකද අපේ પરමාර්ථය කියලා බැලුවොත් බනහන් නැතුව ඒකම කල්පනා කරන්න පුළුවන් පැයකට වැඩි. ඒ මොකද ඒකත් සමහර වෙලාවට තාම ගොනු වෙලා නැහැ. තාම පෙළ ගැහිලා නැහැ. නමුත් ප්‍රාර්ථනා කරනවා එහෙම දෙකට දෙතාවල වෙච්ච හිතකින් හවුවත් මේ ධර්ම කාරණා ඒ වගේම ලෝකයෙන් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය උපදේශ නිදර්ශන ගැන අරපාමි එවැනි හිතක් එල්ලයකට එකම පරමාර්ථයකට යොමු කරගන්නට එනත්තම් දැනටමත් යොමු කරගත්ත කෙනෙක් වෙනවා නම් ඒ කෙනාට තව පීරක් ඉදිරියට යන්න මේන් ප්‍රයෝජන වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව මම උත්සාහයක් ගන්නවා ඉදිරියට කාරණා ටිකක් ඉදිරිපත් කරන්න. මේන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපෝවතමයන් ಜಾති ධම්මා අස්සාන අනේ අපේ ಜಾති ධර්මේ නොවේවා නච්චවතනෝ මයන් ಜಾති ආගච්ඡයාති මට ಜಾතිය මැත්තේ නොපැමිණේවා කියලා ඉදම්පි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට කෙලින්ම හරස් කරනවා කෙලින්ම හරස් කැපිලක් කරනවා නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බම් මහණි උඹලා ඔහම හිතුවට ඒක හිතුව පමණින් ලැබෙන්නේ නැහැ. හරියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ යම් කිසි කෙනෙක් මේ જાතිය නොවේවා, જાතිය මත නොපැමිණේවා කියනකොට බුදුරජාණන් පිටිපස්සේ ඉඳලා ඇවිල්ලා අතගාලා හොඳයි බොහොම හොඳයි කියලා තල්ලුවක් දෙයි. ආධාරයක් කරයි. එහෙම නැත්නම් ඒක තමයි විය යුත්තේ කියලා අගය කිරීමක් කරයි කියලා. නමුත් ඒකට කෙලින්ම හරස් කපන වචනයක් සඳහන් කරනවා. නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං මානි මේ වාගේ දෙයක් ප්‍රාර්ථනා කළා මම ලැබෙන්නේ නෑ. ඉදම්පි තම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං නෝකටයි කියන්නේ හිතූ දේ හිතූ ගමනින් නොලැබෙනීම දුකයි කියන්නේ. ඒක නිසා යෝගාවචරා පුදුමාකාර අගා දෙකට ඇදගෙන වැඩෙනවා. අල්ලපුවත්වත් නැතුව, පය ගහුවත්වත් නැතුව හදගෙන වැඩන තැනකට තියෙන්නේ. මේක මුළු යෝගාවචරෙල් මුළු ලෝකෙම ඉතාමත්ම ප්‍රකට ප්‍රසිද්ධ කාරණා. සාකච්ඡා කරලා බලලා තියෙන්නත් පුළුවන් හිතේ නොතිබෙන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය යෝගාචර ජීවිතයේ දිහා බලනකොට යෝගාචර ලෝකේ දිහා බලනකොට භාවනා ලෝකේ දිහා බලනකොට මේක පිළිබඳව එල්ලයක් මේක පිළිබඳව පිරිසුදු පරමාර්ථයක් යෝගාවචරය සබා කර්මස්ථානාචාරවලට තරවත් නැහැ. යැත්ත හිතන්නේ මේ જાතිය වඩා හොඳින් කර ගැනීමට භාවනා විස්පත් කර ගන්න ඕනේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ, ලෝකයේ ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා මේ <clears throat> කබර ගෝයා, තල ගෝයා කරගන්න හදනවා කෑමට. නැත්නම් මේ ලාභ සත්කාර ප්‍රයෝගන සඳහා. ඒකේ යැත්තන්ගේ කර්මානුරූප සිද්ධ වෙයි. නමුත් ඒක නෙමෙයි මෙතන මතක් කරන්න හදන්නේ අන්න එවැනි අවස්ථාවාදී කර්මස්ථානාචාර්ය වරුන්ට අවුච්ච යෝගාවචර පිළිස 190කට වැඩි වැඩි. අන්න එවැනි යෝගාවචරයන් සඳහා මේ සාමාන්‍ය භාවනා පටන් ගත්තේ නැති කෙනෙකුට තරම්වත් උදව්පකාර කරගන්න බැරි අවස්ථාවක් අද ලෝකෙදී. නමුත් ඒකෙදී 10ක් 15ක් 5ක් 10ක් අතර ප්‍රදේශයක් වාගේ මේ කාරණා හොඳට කල්පනා කරලා තියෙනවා. හිතන්න එපා මේක අවුරුදු 40 50 පැනලා මේ සාමාන්‍ය පෞල් ජීවිත කරලා අසාර්ථක වෙලා ඒ නිසා මේ තමන්ගේ දරුවෝ තමන්ට ගහන්න දෙනකොට බයින් දෙනකොට ಜಾති නොවේවා කියලා ප්‍රහිතෝපදේශ වගේ පාලි ගාථා සංස්කෘත ගාථා ලියපු පරිපරමාර්ථ නෙවෙයි මේ කතා කරන්නේ දැනටවත් ඉන්නවා මේ ලංකාවේ අවුරුදු 16 17 18 19 20 වයසට වෙනකොට මේ ಜಾතිය ඇතුළු මේ ලෝකේ තියෙනා වූ වටේ සම්පූර්ණ විහිළුවක් බව මොකද්දෝ පැත්තකින් ඇඟට වැටහිච්ච පිටසක් තියෙනවා. ඒ පිටස ගිහිල්ලා මේ ප්‍රසිද්ධ කර්මස්ථානාචාරවරු හම්බෙලා මේ ಜಾතිය නැති කරන්නේ කොහොමද කියලා අහපුවාම ඒගොල්ලෝ කියන ඔයාගේ මොලේ පොඩ්ඩක් නරක් වෙලා තියෙන්නේ මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ಜಾතිය නැති කරන්න හදන්න එපා. ඒක මහා නාස්තික වැඩක්. අපි ඔක හොඳට ටෙම්පරාදු කරගෙන වළඳමු. මොකට කට ගැස්මක් තාලා අපි හදලා දෙන්නම්. ඕක හොඳට කන්න පුරුදු වෙන්නේ කියලා දෙමාපියෝ ගුරුවරුත් ප්‍රකාශ කරන අවස්ථාවන් ඒ අර ප්‍රශ්නේ ඇති වෙච්ච යෝගාවචරණයම කටින් ඇහෙනකොට පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා. එදා වගේම අද සත්‍ය විශේෂයත් ආවු මේ වපර බැල්ම. ඒ නිසා ඉස්සෙල්ලම ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ අහෝවතමයන් ජාති ධම්මා අස්සාන අපිට මේ ජාතිය නොවේවා කියන අදහස පිළිබඳව වටහා ගැනීම. මේක මේ සතිපට්ඨානේ මේ දුක්ඛ සත්‍ය පබ්බේ මේ විස්තර කරන්නේ එහෙම මහණිතාම දුකසේ ඔයත්ෝ මේ ප්‍රාර්ථනා ඇති කරගත්තත් මතක තියාගන්නලා ඒක ඔය හිතුව පමණින් හම් වෙන්නේ ඒ කියන්නේ මේ සංදෝත්සාහය කරන්න එහෙම නැත්නම් ජාතිය වේවා කියලා ආය ආමිෂ නැත්නම් ලෞකික ප්‍රාර්ථනා ඇති කරවන්න කරුවචනාංශය කරන වැඩක් නෙවෙයි. ඒ කාරණාව අපි කරන වැඩේ තියෙන බරපතලකම තේරුම් ගන්න. මේක ඉතාමත්ම කොටින්ම කියනවා නම් ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නැහැ. විශාල වැඩ පිළිවෙලක් තියෙනවා. මෙන්න මේකට තමයි ප්‍රතිපදාව කියන්නේ. එක පහරකින් මේක ලබන්න බෑ. එක කැමැත්තකින් මේක ලබන්න බෑ. ඒ සඳහා කළ යුතු ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඒ ප්‍රතිපදා කරගෙන යනකොට හරියට ඒ එකින් එකට එකින් එකට වැඩ පිළිවෙල යනවා නම් අර ਸਰවඥාන්සේ ਸਰවඥතාඥානෙ ලබන්න කලින් හොඳ තෝම සැලකිලිමත් වෙලා ඥානෙ ලැබූ පමණින්ම උදාන ගාතාවක් සදා ප්‍රකාශ කරා අපි මතක් කරපු විදිහට මම මේ මිනිස්සයා හොයාගෙන ගියා, ಜಾති හොයාගෙන ගියා, මම දැක්කා, මම කැඩුවා, ආයෙ උන්දට ගෙවල් හදන්න බෑ කියන එක භාවනා විදිමත් වෙනවා. මිදීමේ කැමැත්තක් මත වෙනවා. මේකද කියනවා මුංචිතුකම්මිතා ඥානිය කියලා. මේක අද වෙනකොට අපේ මේ ථේරවාද බෞද්ධ භාවනා සම්ප්‍රදායේ විඥාන දාසී ඉතාමත්ම උග්‍ර ඥානයක් උග්‍ර විපස්සනා ඥානයක් විදිහට සඳහන් කරනවා අපි දන්නවා විපස්සනාවට පෙළඹීම එළඹීම සඳහා නාම රූප පරිච්ඡේද ඥානය, පච්චේ පරිග්ගා ඥානය, සම්මස්ස සම්මසන ඥානී කියලා ඥාන තුනක් සඳහන් වෙනවා. එතකොටත් මේ මිනිස්සයා මේ යෝගාවචරයා සෑහෙන පෙළ ගැසීමක් සෑහෙන අකුණු විදුලි එළියකට ඈතට දුවන පාරක් දැකගත්තා වගේ ඒ Taman යන්න හදන පාර පිළිබඳව සෑහෙන එක චක්‍රයක් ගමන් කරනවා. නමුත් තාම හිත විපස්සනාට වැටලා නැහැ. තාම අවශ්‍ය කරන සීලය, සමාධිය, විපස්සනා පසුබිම ඒ වගේ තියෙන මූලික පරමාර්ථ තේරුම් ගැනීම ආදී පකසකත් කිරීමක් වෙනවා. ඒ තියෙද්දි තව ඉදිරියට මේ වැඩේ කරගෙන යනකොට තමයි උදේ අබ්බේ ඥානේ ඇතිවීම නැතිවීම දෙකම අරමුණු විශේෂ වෙනසක් නැතුව කොයි අරමුණට හිත යෙදුවත් නාම වේවා රූප වේවා හේතු වේවා ප්‍රත්‍ය වේවා ඒ වගේ ඇතිවීම නැතිවීම දෙක පේන්න පටන් ගන්නවා. මේ தത്വෙදී බය වෙන්නේ නැතුව කලකුලප්ප වෙන්නේ නැතුව දැන් මම මේ ඇත්ත ඇති හැටි දැක ගන්න යථා භූතය ඉදිරියට පේන්න හදනවා කියලකට සාදර වුණොත් ඒ විශේෂයි වීරිය නෙවෙයි වීරත්වය ඒකට අභීතව මුණ දීම කළොත් මේ උද්‍යප්පඥානේ බල උද්‍යප්පයක් බාටපත් වෙනවා. ඊටාමත් ශීක්‍රයෙන් බැලුව බැලුවට දැකුව දකින දකින දේ උදේවය පමණක්ම මොකද්ද බිඳෙන්නේ මොකද්ද පහළ වෙන්නේ කියන්නේ බෑ පහළ වෙන පමණින් බිඳෙනවා බිඳිච්ච පමණින් පහළ වෙනවා කියන මට්ටමට යනකොට සියලු සංස්කාර ධර්මයන්ගේ හිත යොදන නොයොදන ළඟ දුර තමන් බාහිර ඔක්කොගෙම මේ උදේවය පේන ගන්න. මේ தත්වෙටපත් වුණාට පස්සේ ඒ හිත හොඳටම මේ ඥානෙ මුදුන්පත් වීමක් සිදු වෙනවා. සික්ඛා සිකාප්පත්ත වෙනවනම් කෙලවරටපත් වෙනවනම් ඒක ඊගාවට තැම්පත් වෙන්නේ බංග ඥානයි. අර උදේ පැත්ත නැතුව ඇතිවීම පැත්ත දකින්න නැතුව නැතිවීම පැත්ත පමණක් නැති වෙමින් බිඳෙමින් කැඩි කැඩි බිඳි බිඳි යන පැත්ත පමණක් දකින්න. මේ භංග ඥානයේ වෙනකොට යෝගාවචරයේ ඕනේ නැහැ. එහෙම නැත්නම් භාවනාවක් කිරීමක් අවශ්‍ය නැහැ. මේ භාවනාව විසින්ම පුදුමාකාර වේගයකින් අරගෙන යන්න පටන් අරගන්නවා. භාවනාව විසින් භාවනාව ඉදිරියට ගෙන යන්න පුළුවන් තරමට ලොකු වේගයක් අරගන්නවා. නමුත් යෝගාවචරයා මේ භංගේ දකින්නකොට ඉබේම හැමදේම බිඳි බිඳි යනවා දකින්නකොට Taman හරියට പ്രേත ලෝකයකට වැටුණා යක්ෂයන් ගොඩක් අතරට වැටුණා හොරමර පිටක් අතරට වැටුණා වාගේ භය පහළ වෙනවා. ඒකට භය සුපත්ථාන කියලා කියනවා. භංග බය. ඊගාවට මේ බය නිසා ආදීනව වැටෙන්න පටන් ගන්නවා. මම මෙච්චර කල් සංස්කාර වශයෙන් මේ රැස් කරපු සෑම දෙයක්ම මතු පිට ඇතිවීම ඒ වගේ හොඳ පැත්ත දැක දැක හිටියට ඇත්ත ඇති හැටියෙන් දකින්නට මේකේ තියෙන්නේ විඳී යෑමමයි බය එළවන සුළු ගතියකුයි ඒ නිසා මේක මා ආදීනව සහිතතාවක් මම මේ හොයාගෙන තියෙන්නේ මේ ගොරගුහාවක්. මං අහුවෙලා තියෙන්නේ දුක ප්‍රෝඩාවකට වගේ කියලා ඒ භය ඥානේ පහළ වෙනවා. බය ඥාන නිසා ආදීනාවට එන්න පටන් අර ගන්නවා මේ සංස්කාරයන් ගැත්තව ආදීනාව. මේ නිසා සංස්කාර විෂයෝ නිර්වේදයකටපත් වෙනවා, නිබ්බිදාවකටපත් වෙනවා. මේ තරම් මම මුළු ශක්තිය යොදලා, මුළු දැනුම යොදලා, මුළු ඥාණය යොදලා පෙරකල පින් ශක්තිය ඔක්කොම යොදලා මේ සංස්කාරණය ඉදරස් කරේ ඒ රැස් කරන සෑම දෙයක්ම ඇත්ත දකින්නකොට බයක් මේ දෙලවන්නේ මේක මහා ආදීනවයක් මේව නැත්තම් මේකේ නරක පැත්තක් දැකීම සිදුවෙන නිසා මින් මත්තට මේ සංස්කාරය විෂයෙහි ප්‍රයෝග නොකරනේ නිර්වින්දනයේ නිබ්බිදාවක් පහළ වෙනවා. ඒක කවදාකවත් මේ ගුරුවරයෙක් කිව්වට වක්කක් තව කෙනෙක් දැකලා ಗುಣ ප්‍රකාශ කළාට වක්වත් තමන් ප්‍රේමී නිසා තමන්ගේ දරුවන්ට ගෝලයන්ට දෙන්න පුළුවන් කමක්ක් එහෙම එකක් නෙවෙයි. අර හේතුඵල වශයෙන් අර බය ආදීනව දකින්නකොට ඇති වෙනවා නිබ්බිදාවක්. මෙන්න මේ නිබ්බිදාව මෝරනකොට තමයි මුංචිතු කම්මිතා ඥානය කියන්නේ. මිදෙනු කැමැත්ත. එතකොට මේ මිදෙනු කැමැත්ත ඇති වෙන්නේ මොකටද? මේ උපාදය තමයි මේ සංසාර වත්තේ මුල් පුරුක මෙන්න මේ උපාදේ මත නොවේවා නැත්නම් මට සංස්කාර නොවේවා මේක පිළිබඳව පටිසම්භිදා මාර්ග ඥාන කතාවේදී සංකාර උපේක්ඛා ඥානයේ දක්වන තැන ගැඹුරු බව මම කලින්ම ප්‍රකාශ කරා එහෙම නමුත් මතක් කරන්න වෙනවා ඒකේ විස්තර කරනවා මුංචිතු කම්මිතා පටිසංකා නිවිඨාන උපේක්ඛා ඥාන සංකාරුපේක්ඛා ඥාන කියලා. සංකාරුපේක්ඛා ඥානයේ වශයෙන් ගන්නකොට පළවෙනියෙන් පටන් අරගන්න මේ මුංචිතු කම්මිතාව. මිදෙනු කැමැත්ත මොකෙන්ද? උත්පාදාදීන් මිදී. ලයිස්ටොප්ප වෙන්නේ. උත්පාද ව්‍යාධි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ සතිපට්ඨානේ දුක්ඛ සත්‍යයට අදාළ ඒ ලයිස්තු මෙතන පෙන්නනවා මේ උපාදේමයි අතර ආකාරයකින් පෙන්නනවා උපාදයෙන් මිදීමේ තමත්ත ඇති වෙන හැටි. මේ සතිපට්ඨාන සූත්‍රය අපි ගත්ත අපි ඉදිරිපත් කරගත්ත මුලින්ම ගත්ත මේ පාඩය උපාද මේ යෝගාවචරය ගෙනියලා මේ ජාති නොවේවා ජරා මේ ජාතිය මත නොවේවා කියන කැමැත්ත තිබුණට මහණෙනි යෝගාවචරය යන්නේනි ඒක කැමැත්ත පමණින් තමන් බලාපොරොත්තු තමන් මනාප වෙච්ච පමණින් ලබන්න බෑ කියන එක පෙන්ලා දීලා තියෙනවා ඒ නිසා මේ ලෝකේ දුකක් දැන් මේ පටිසම්භිදා මාර්ගයේදී පෙන්නනවා ඒක ලබා ගන්න නම් කල යුත්ත මොකද්ද කියලා. මොකද්ද? මට ජාතිය අපිට නොවේවා, ජාතිය මා කරා නොවේවා කියන ප්‍රාර්ථනා බොහෝම සම්‍යක්. හොඳ සංකල්පනාවක්. ඒක කැමැත්ත පමණින් ලබන්න බෑ. ලබන්න නම් මේ උපාදේ හතර ආකාරයකින් දකින්න ඕන. උපාදෝ දුක්ඛෝ නිපාදේ දුකක් කියලා දකින්න ඕනේ. උපාදෝ භයಂತಿ උපාදී කියන්නේ බයේ උපත්ය. උපාදෝ සාමිසanti මේ උපාදී රූප ධර්මයන් සමග එකතු වෙලා සාමිෂ ලෝකයේ සිදු වෙන දෙයක්. උපාදෝ සංඛාරාති උපාදී කියන සංස්කාරය. මෙන්න මේ තාලෙට මේ ආකාරයට දැකීමකින් දැකලා ප්‍රතිපත්ති පිරීමෙන් උද්‍යප්පේ ඥාන භය භංග භය ආදීනව මුංචිත කම්මිතා මේ නිප්පිදා ආදී ඥාන පිළිවෙලෙන් ආපුවාම ඒ පුද්ගලයාට මිදීමේ කැමැත්තක් වෙනවන් නම් එතකොට මේ මිදීමේ කැමැත්ත ඵල දෙනවා ප්‍රතිඵලගෙන දෙනවා එහෙම නැතුව නිකන් කවුරුත් කියන පළියට එහෙම නැත්නම් Tamante නිකන් විතුණු පළියට නැත්නම් කවුරුරි අනකල පළියට කවදාකවත් ජාතිය නොවේවා කියලා කිව්වට ජාතිය නොවීමක් සිදු වෙන්නේ. නකෝපනේතං ඉච්ඡේව පත්තබ්බම් මේක බොහෝමත්ම ප්‍රසිද්ධ කතාවක් මුළු ථේරවාද ශාසනය පුරාම තියෙන කිසිම දෙයක් පැතුමවණින් ඉෂ්ට වෙන්නේ. ඒ සඳහා කල යුතු කෘත්‍ය රාශියක් තියෙනවා. පැතුම් භවණින් ඉෂ්ට වෙනවා නම් එක චිත්තක්ෂණය යන්න. ඒ නිසා යමෙක් හිතනවා නම් මේ ලෝකේ පැතුම් භවණින් යමක් ගන්න පුළුවන් කියලා ඔහුට මේ ලෝකයේ හම් වෙන පටබැඳිනාමේ තමයි අවස්ථාවාදී කියන්නේ. මේ වෙලාවට මොකක් හරි අවස්ථාවකට මේ හිතනවා ඒ සඳහා වෙන කිසිම සූදානම් වීමක්, ලකලා ඇසීම පූර්ව කෘත්‍යයක් නැතිව ඒක ගන්න පුළුවන් කියලා හිතලා ඒ පුද්ගලයා ධාර්ම සාධාරණ අසාධාරණ ධාර්මික අධාර්මික සෑම ප්‍රයත්නයක් මේකට යොදනවා එතකොට ඔහුට ලැබෙන නම තමයි අවස්ථාවාදී නමුත් යම් කිසි කෙනෙක් දැනගන්නවා නම් ಜಾති නැති කිරීම අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු මනාප හොඳ සම්‍යක් ප්‍රාර්ථනාවක් ඒකත් බුදු පියාණන් වහන්සේ මේක අත්දකපු මේක ලෝකයට සාසනයක් වශයෙන් දේශනා කරපු බුද්ධයන් වහන්සේ සාකරන එක පැතුපමණින් ලැබෙන්නේ නැහැ කියලා එහෙනම් මං කුමක් අට යුතුද ආනේ කල්පනාට යනකොට අන්න සීල සාසනය සමාධි සාසනය ප්‍රඥා සාසනය කියන සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියන අර ප්‍රතිපත්‍ය අනුගම ගමනක් කියනවා එතකොට මේ කැමැත්ත උනපමණින් මට ලැබෙනවයි කියලා හෝ කැමැත්ත පවණී ලබාගත යුතු සඳහා මම සාධාරණව අසාධාරණව සටන් කළ යුතුයි කියන වේගයක් ඔහුට එන්නේ නැහැ. ඒ සඳහා කළ යුතු කළ යුත්ත పూర్වයෙන් කකසේ යුත්ත ප්‍රතිපදා පිරීමට ඔහුගේ නැමීමක් ඇති වෙන්නේ. මොකද මේක එක පාරකින් කපලා බිම දාන්න පුළුවන් ගහක් නෙවෙයි. බොහෝ කඹය අදාලා ඇදලා හරියට ඊම පැත්තට වැටෙන්න ඒ ගස් කැපීමේ දක්ෂතාවය අනුව ගහවි මෙහෙලන්න කෙනෙක් වගේ වැඩ පිළිවෙලක් මෙතන තියෙන බව යෝගාවචරයට තේරුම් ගන්නට වෙනවා අවස්ථාවාදීව දිව්වද කැමැති වෙච්ච පමණින් මේක ලැබෙන්නේ. කැමැති උනේ නැත්නම් කොහොමදත් ලැබෙන්නේ? කැමැති විය යුතුමයි. නමුත් කැමැති වෙලා ඒ මති කියන එකයි මේ දුක්ඛ සත්‍ය දේශනාවේ ಜಾති ධර්මයේ සම්බන්ධව සාකච්ඡා කරන්න ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේක කෙනෙකුට හේතු ගන්නට අමාරුයි. කැමැත්ත පස්සේ ලැබෙනවා නම් මෙතන යැයි මේ ජාති ධර්මය ගන්න කට කතා කරනකොට අපි මුලින් කිව්වා වගේ බොහෝ දෙනෙකුට නම් අතර මේකට කැමැත්තකුත් නැහැ. මේ තේන තරමින් මම මේ කියන්නේ හිතන තාලෙන් මම මේ කියන්නේ වැඩවල තාලෙ දිහා බලන කිසිම කෙනෙකුට එහෙම කැමැත්තක් කියන බව පේන්නත් නැහැ. ඒ නිසා සමහර වෙලාවට ඒවත් කුසල ඡන්දයක්. මට ජාති ධර්ම නොවේවා කියලා ධර්මතාවයක් පහළ වෙලත් නැතුව ඇති පහළ වුණේ නැත්නම් කවදාකවත් මේ ජීවිතේ ආධ්‍යාත්මික ජීවිතයක් වෙන්නේ නැහැ. කවදාකවත් මේ ප්‍රතිපත්තහන ධර්මයකට බහින්නේ නැහැ. ප්‍රතිපත්තයකට බහින්නේ නිසා මේ අඩියමත් අපි ඥානතනාත පිරිසුදු කර ගන්න ඕන අපි මේ ප්‍රතිපත්ති පුරන්නේ, අරණ්‍යගත වෙන්නේ, පැවිදි වෙන්නේ මේ ලෝකේ ආරවට්ටන්නද ආමිත ලාභ ලබන්නද නැත්නම් අපි අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා කියලා නම්බුනමන්නද එහෙම නැත්නම් මේ ජාති ධර්මය දුරු කරන්නේ. ඒකත් විතරම අපි සාකච්ඡා කළ යුතුයි. දැන් ආකාරයකට ජාති ධර්ම දුරු කිරීම අපිට දිනවනවා නම් වැටහෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම් ඒ සඳහා අපි කැමැත්ත පමණින් මේක ඉෂ්ට වෙන්නේ නැහැ. වැඩ රාජකාරි ගොඩාක් කළ යුතුයි කියලා ඒකට බරපතලතාවට වගකීමෙන් යුක්තව මේකට පෙළඹෙන්න සිද්ධ වෙනවා. මේ සතිපට්ඨාන මේ ධර්ම දේශනා කිරීමේ අදහස් කරන්නේ ඒකට බහැපු මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ කාටත් පොදුවේ දේශනා කරපු දෙයක් නෙවෙයි. පරමාර්ථ වශයෙන් ගැඹුරු කොටසක්. ඊළඟට කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන බරපතල ධර්ම කොටස රාශියක අත්දැකීමක් ප්‍රත්‍යක්ෂයක් ඇති කෙනෙකුට නම් පැහැදිලිවම අර කලින් සඳහන් කරපු ඥාන පිළිබඳව අදහස් තියෙනවා. වරින් වර හෝ ඒ මුංචිතු කම්මිතා ඥාන පහළ වෙලා තියෙනවා. తాවකාලිකව හෝ තදංග වශයෙන් හෝ අන්න එහෙම කෙනාට වැටෙනවා මෙහෙම පහළ වෙච්ච පමණින් කාරණා විශ්ත වෙන්නේ නැහැ. මුංචිතු කම්මිතාවේද පස්සේ ඒක බොහොම ජයතේ අභිධම්මික මාර්ගය සඳහන් කරනවා ඊගාට බහල වෙනවා පටිසංඛානුපේක්ඛා. ඒ කියන්නේ නැවත නැවතත් ඒ විපස්සනා කරන හිතම ඊගාව හිතෙන් විපස්සනා වෙනවා. ඒකට ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කියනවා. ඒ නිසා එතෙන්දී රූප ධර්ම විශේෂයෙහි විපස්සනා කරමින් උදේවාය දකිමින් භංගේ දකිමින් භය ඇති කරමින් නිබ්බිදාව පහල කරමින් මේ විපස්සනාවට ආවට පස්සේ නිවිත්තාණු පෙක්ඛ නිවිත්තා නැත් වෙන කිසිම දෙයකට හිත නොයා අච්චුපේක්ෂාව කියලත් මේකට පාලි වචන සඳහන් කරන වාක්‍යයක් භාවිතාය පාවිච්චි වචන නෙවෙයි අන්නේ එක දිගටම තන්නේ ක්‍රම විපස්සනාවේ හිත පවතින වෙන අමතර නීවරණයක් හෝ සංස්කාර ධර්මයක් ඔළුවට දැම්මත් වැඩ නොකරන තාලට ඉතාමත්ම ගැඹුරු විපස්සනාවේ පවතින ඥානයකට පස්සේ තමයි මේ සංස්කාරයන් විශේෂය තව උපේක්ෂාව සංඛාර උපේක්ෂාව පහළ වෙන්නේ එහෙම නැත්නම් දැන් ඉතින් භාවනා කරලා වැඩකුත් නැහැ ප්‍රාර්ථනා කරලා වැඩකුත් නැහැ කරන හරියක් අය ප්‍රාර්ථනා කරන්නේ සංස්කාර વિશે ඒ සංස්කාර વિશે උපේක්ෂා කරන්න ඕනේ සංස්කාර વિશે උපේක්ෂාව ඇවිල්ලා ඒ පිළිබඳව කනගාටුවක් පහළ වෙන්නේ නැහැ. හොඳට දන්නවා මේක ඉතාමත් වටින දෙයක් බව. ඒ නිසා සංකාර උපේක්ෂා විශේෂ උපේක්ෂා වෙලා ගොක් වෙලා. ව්‍යාපාරයෙන් තොරව භාවනා ප්‍රතිඵල පමණින් ලබල රහත් හිතක් වගේ. හිතක් ඇතුව බොහෝ වේලා ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් ඒ සංකාර උපේක්ෂාවට ලැබෙන. එන්නේ ඒකේ ආරම්භය තමයි මේ මුංචිතුකම්මිතාවේ මට ಜಾති ධර්මයේ නොවේවා කියන අදහස. ඒක පිළිබඳ විස්තර සාපේනේ පරිසම්පදා මාර්ගයේ පෙන්නනවා ಜಾති ධර්මය නොවේවා කියලා යෝගාවචරයේකට හේතු කාරණා ගැනීමට නම් හතර ආකාරයක පිළි කිරීමේ ක්‍රමයක් දැක ගැනීමේ ක්‍රමයක් සලකා බැලීමේ ක්‍රමයක් යෝනිසෝමනි කාර්ය පැවැත්ීමේ ක්‍රමයක් මේ ಜಾති ධර්මය දුකක් බව දුක්ඛෝති අයිගාවට පහ දුක්ඛන්ති දුකක් බව. ජාතිය කියලා කියන්නේ දුකක් සංසාර වක්ත දුකේ පළවෙනිම දුක. භයානකම දුක. හැබැයි උගව දෙනෙක් එක සපක් වශයෙන් සලකනවා ඒ නිසා උපන්දින සාද පවස්තන. දෝදි පූජා දෙනවා පබාල හම්බු වෙන්නේ. නමුත් මෙතන කියනවා පහදෙලියම ජාතියම දුක. මේ ජාතිය බලක්. ඒ අර නම් දීපාරත් මතක් කරා ඒ හොඳ තරුණ කාන්තාවකට සමන්ට හම්බෙච්ච පළවෙනිම හොරතල් දරුවා. ඉතාමත්ම මේ පෙම්බස් කෙලින කාලේ මේ ඇඟ සුවිසිය ළඟ දූලි ගන්න පෙන් කෙලින සෙල්ලම් කරන කාලේ හදිස්සියෙම නැති වෙලා. ඉතින් මාවගේ සම්පූර්ණ බලාපොරොත්තු සියල්ලම නැති වෙලා. නමුත් ඉතින් බෞද්ධ බව නිසා විසා දරාගෙන දවසක් දානයක් දීලා වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් එක ධර්ම සාකච්ඡා කරන්න ඇහුවලු ඇයි ස්වාමීන් වහන්සේ මේ කිසි 6 4ක් නොදන්න හොඳ පමණක් අපිට සැප දීපු සැප පමණක් අපිට දීපු මේ එකම දරුවා මේ කරපු අකුසල මොන අකුසල කර්මයකට මේ තරම් සුන්දර වයසේදී මැරලා ගියේ ත්‍රි ස්වාමීන් වහන්සේ ඉපදිච්ච නිසායි ඉපදුනා නම් ඊට පස්සේ ආයේ කිසිම සීමාවක් නැහැ. ආවල් වෙලාව වැරෙන්න ඕනේ, ආවල් තරමදී මැරෙන්න ඕනේ. ස්ත්‍රී නම් මෙහෙමයි, පුරුෂ නම් මෙහෙමයි. මොන අකත්ම දෙයක් නැහැ. ඉද්ධාතිය කියන එක එකම තමයි ජරා ව්‍යාධි මරණ තුනම. එතකොට නම් පේනවා ජාතිය මොනතරම් ක්‍රූර, ජාතිය කියලා කියන්නේ මොනතරම් හිප්පිත් නැති භයානක දෙයක්ද කියලා. ඒ නිසා අපි හිතනවා සාමාන්‍යයෙන් භවයේ භව පිළිබඳ උපාදාන පත්‍ය භවයේ භවයේ ඇති සෑම දිනකටම භවය ඇති කරන්න හේතු කරන ඇති සෑම දිනකටම ජාතිය අනිවාර්යයි. ඒක අපි හිතනවා ජාතිය හොඳ තැනක කරගන්න ලැබීම තමයි මේ සමාජලාට මේ මුළු ජීවිතේ පුරා කරන පින්කම් වලින් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි දන්නවා මේ ලෝකෙම ඉන්නකොට අපිට විවිධ જાති වලටපත් වෙන්න වෙනවා ඇතුළේදී. අපිට හිරේ විලංගු වැටෙන්න සිද්ධ වෙනවා. දෙට්ටු බවටපත් වෙන්න වෙනවා. ආන් එහෙම જાතියක් එහෙම අපිට ආපු වෙලාවක නම් අපි පැහැදිලිව ප්‍රාර්ථනා කරනවා අනේ මං හොරතන් කෙරුවට කමන්නේ කවදාකවත් හිරේ විලංගු වැටෙන જાතිය නම් නොවේවා. මම මේ නරක ආහාර ගත්ත කොච්චර ගන්න කෙනෙක් හෝ වේවා නමුත් මට ලෙඩ රෝග ඇති වෙන જાතිය වේවා. මම නරක වැඩ කොච්චර කෙරුවක් සමාජයේ නොදකීවා පැනුම් ආහන්න නොලැබේවා කියලා. අන්න එහෙම જાතිනම් නොලැබෙන්න අපේ සාමාන්‍ය ප්‍රාර්ථනා තියෙනවා. නමුත් බුද්ධ දේශනාවේ සඳහන් ඒවට අදාළ අකුසල කර්ම කරලා තියෙනවනම් හෝ කුසල කර්ම කරලා තියෙනවනම් ඒ જાතිය ඇතිවීම වළක්වන්න කවමදාකවත් බැහැ. ඒ જાතිය කියන සංසිද්ධියට හිතක් පපුවක් නැහැ. ඒ නිසා මේක බයක්. ඒ જાතිය ඇති වෙන්නේම සාමිෂ ලෝකේ. ඒ නිසා මේක සාමිත ධර්මයක්, ග්‍රාම්‍ය ධර්මයක්. ඒ වගේ මේක සංස්කාරයක් අපිම හදාගත්ත දෙයක්. අපිම හදාගත්ත දෙයක්. ආන්නේ ඒක තේරුම් ගන්න තැන තමයි ඔය මුංචිතුකම්මේ තාඥාණය කියලා කියන්නේ. අර නාම රූප පරිච්ඡේ ඥානදී හොඳට තේරුම් අරගන්නවා. තේරුම් අරගන්න වෙනවා. යෝගාවචරයට මේකේ ඇතුළත නාම රූප ධර්ම හැර වෙන සතෙක් කුද්දලෙක් ඉත්‍යාක් පුරුෂයෙක් නැහැ. මේ සතෙක් පුද්ගලෙක් ස්ත්‍රී පුරුෂ භාවයේ වැටෙන්නේ හිත ප්‍රත්‍යක්ෂ ලෝකේ තියෙන තාක්කල් පමණයි. හොඳට අරමුණත් එක්ක එල්ල වෙලා සමාධිගත වෙනකොට එහි පවතින්නේ අතෝරක් නැතුව දැක ගන්න පුළුවන් කිසිම දෙයකට අවලංගු නොවන නාම රූප වශයෙන් බෙදන්න පුළුවන් ඥානය. සත්පුද්ගල බෙදේ කැරිය. ඒ පුද්ගලයාට අවදි වෙලක් යනකොට පච්චේ පරිග්‍රහ ඥාන වශයෙන් ඒ නාම රූප සඳහා ප්‍රත්‍යේ නාම රූප සඳහා හේතු ධර්ම හොයනකොට ඔකට වැටහෙනවා ඒ නාම රූප අනිවාර්යයෙන්ම අදාළ හේතු සහිතවයි පහළ වෙන්නේ කවදාකවත් මෞංකාර ඊශ්වරයෙක්ගේ සර්ව බලධාරී දෙවියෙක්ගේ කැමැත්ත නෙවෙයි. එහෙම දෙවියෙක් කවම කවදාකවත් ප්‍රතිපරිග්‍රහ ඥානෙදී හම් වෙච්ච කෙනෙක් නැහැ. දැක්කනම් ඒ පුද්ගලයා ඥානයක්වත් නෙවෙයි විපස්සනාකත් නෙවෙයි ප්‍රත්‍යක්ෂයක්වත් නෙවෙයි. ඒක නිසා ඒක පොතක සඳහන් කරලා තියෙනවා. ඉතාමත් අධිමානසික බලවේග සහිත දානත් හොඳින් පිළිගත්ත සමහර සාන්තුවරු සමහර ආගන්නිකායවල වල පස්සේ හොයාගෙන තියෙනවා මානසික රෝගීන් කියලා. උපහැදිලිය මේ මානසික රෝග තත්ත්ව නිසා විවිධාකාර භ්‍රාන්තීන් දැකලා එව්වට ඒ පුද්ගලයා අහුණා විතරක් නෙවෙයි තව විශාල ගොන්නක් වගලාගෙන ඔක්කොම ලකිනවා මට විතරයි ඒක පේන්නේ ඒක නම් ඇත්තටම දැක්කා. ඉතින් ඒක පිළිගන්න බර ගානක් ආවම මේ පුද්ගලයා කියන කියන ඔක්කොම මේ පුද්ගලයන්ට හරියන්න පටන් අර ගන්නවා. අර ප්‍රහාන්තියේ දකින්න දේ. එහෙම නැත්නම් මෞංකාර දෙවියෝ සම්වේද ඉඳතියි. නමුත් මේ බුද්ධ දේශනාවේ සඳහන් කරනවා ඔබ එකපාරක් දැක්කම නතර වෙන්න එපා. නැවත නැවතත් ඔය හේතුඵල ධර්ම වතයෙන් නාම රූප පේනකොට මේවා තුල දැක ගන්න බැරි එහෙම නැත්නම් ධර්ම බලධාරීත්වයෙන් යුතු මොනව හරි පෙනෙයිද කියලා නැවත නැවත බලන්න. බලනකොට වෙනවා නාම රූප වලට හේතු වෙන්නේ නාම රූපමයි. අයින් එහාට වෙන දෙයක් නැත්තේ නෑ. මේක තමයි පච්ච පරිකා ඥානය කියලා කියන්නේ. මේක ප්‍රත්‍යක්ෂ වීම. ආනෝයික ඇති වෙච්ච කෙනාට පේනවා අපිට විපස්සනා ඥානයට කොටු කරගන්න බැරි જાති ಜಾති ධර්මයේ ඇති කරන වෙන කිසිම අමතර බලවේගයක් නැහැ අපිමයි. ඉන්සා જાතිය ඒ කාන්ත නියතම ධර්මයකුත් නෙවෙයි. අපි මේක කැමැති වෙන නිසාමයි දැන හෝ නොදැන අපිට ජාතිය ලැබෙන්නේ. ඉන්සයි සංස්කාර ධර්ම පිළිබඳව වහා ඇතිවීම නැතිවීම පවසෙන් වශයෙන් පවතින උද්‍යප්පේ ඥානෙ මට්ටමට ගියාට පස්සේ තේරෙනවා මේ ධර්මතා පිළිබඳව සමස්තයක් වශයෙන් හෝ කොටසක් වශයෙන් හෝ අපේ ඇතුලේ කැමැත්තක් තියෙනවා. මේක නොවේවා මෙන්න මේ ටික මට වේවා අදුක්කම සුඛ වේදනා හෝ දුක්ඛ වේදනා මැද නොවේවා නැත්නම් සුඛ වේදනා වේවා නිත්‍ය සංඥාව වේවා අනිත්‍ය සංඥාව නොවේවා ආදී වශයෙන් අපේ තියෙන මේ ප්‍රාර්ථනාව අපේ මේ කැමැත්ත අපේ මේ තියෙන තෘෂ්ණාව නිසා තමයි මේ જાතියට සාත්‍ය සංස්කරණය වෙන්නේ. නිසා જાතිය ඇති කරන දිව්‍යන් ආශ්‍රය තමයි. ආනේ தත්ත්වය දකින්න නම් වර්තමානයේ තමන් හිත යොදන්නා වූ සංස්කාර කොටසේ හොඳටම ඇත්ත ඇති ඇති දකින්න ඕනේ මේකේ නොදැක්ක නොවිදපු රසයක් හැංගිලා නැහැ. ඔච්චරමයි කොයි පැත්තෙන් බැලුවත් මේ නිසා මේකේ ප්‍රේම කරන්න දෙයක් නැහැ. මේක පිළිබඳව නිබ්බිදාව, නිර්වින්දනේ පහළ විය යුතුයි. ඒක පහළ වුණා නම් ඒ පුද්ගලයාට තේනවා පිටින් කවුරු හරි මේ જાති ඇති කරන ਸਰව බලධාරී දෙවියෙක් හෝ ඥාන ධර්මයක් හෝ අපි හිතන අපේ බීජවල මේක තියෙනවා කියලා. නැත්නම් හේතු ධර්මයක් හෝ එනත හේතුඵල වෙන ධර්මයක් හෝ ඇත්තේ නැහැ තමන්මයි. අන්න ඒ දේ දැක්කට පස්සේ නම් ඒ පුද්ගලයා තුල අර කලින් ජීවුණු જાතිය වේවා කියලා හැඟවිච්ච කුවක ආසාව පදනම් විරහිතව ගලවලා. පදනම් විරහිත භාවයකටපත් වෙනවා. මට මේ පඨවි කොටස වේවා, මට ආපෝ කොටස වේවා, තේජෝ කොටස වේවා, වායෝ කොටස වේවා කියලා කවදාකවත් කැමැත්තක් ඇති වෙන්නේ අන්න එතකොට නම් මුංචිතු කම්මිතා ඥාණයට ඉඳ ලැබෙනවා. මේ මට මිදෙන්න ලැබේවා කියලා. එහෙම නැතුව ඒ අදාළ මූලික ඥාන එකක්වත් නැතුව සීල සමාධි වලින් තොරව මට මේ මුංචිතු කම්මිතා ලැබේවා, ජාතිය නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරාට ඒක වෙන්නේ නැහැ කියන එකයි මේකේ අදහස. ඒ නිසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ අපිට වෛද්‍ය විද්‍යාව පිළිබඳව සහතිකයක් අවශ්‍ය නම් වෛද්‍ය පාඨමාලාව හදාගන්න ඕනේ. එනතර වෛද්‍ය විද්‍යාලයකට ගිහිල්ලා ගහස්තුම් ගෙවලා පොරට සාහිත්‍යයක් ගත්ත පමණට අපිට වෛද්‍යවරයෙක් වෙන්න බෑ අපි කැමති වුණත් අපි කරන වේදකෙමින් ලෙඩ සුව වුණත් බෑ අපිට වෛද්‍ය සාහිත්‍යයක් ලබා ගන්න. ඒ සඳහා අවුරුදු පහක පාඨමාලාවක් තියෙනවා. අන්න ඒදී නොයේදී ඒකට පෙළ නොගැසී පේ නොවි ඒ වෛද්‍යවරයෙක් වශයෙන් පෙනී හිටනවා නම් එන්නේ ඒකටයි කියන අවස්ථාවාදී. අදාළ මූලික විපස්සනා ඥාන වලින් තොරව අපිට ಜಾති ධර්ම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක තමයි රවටගන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් ಜಾති ධර්මයේ වේවා කියලා මේ සංස්කාර වට ආසාවෙන් මේ දිගටම කටයුතු කරනවා නම් ඒකත් තමන් රවට්ට ගැනීමක් ඒ කියන්නේ මේකේ නැති දෙයක් ඇති දෙයක් බවට කල්පනා කරනවා. මෙන්න මේ මේ කියන ප්‍රේලිකා ස්වරූප නිසා තමයි ධර්ම දේශනා මුලදී මම මතක් කරේ ඉතාමත්ම කම්බේ ඇවිදින්න වගේ එහෙම නැත්නම් කලල් මඩට ඇවිදින්න වගේ ප්‍රවේශමේ පය බුරුලෙන් තබාගෙන ඇවිදින්න ඕනේ තැන. දාර්ශනික පැත්තෙන් හැම වෙලාවෙම මේ මාතෘකාව සාකච්ඡා කරලා තියෙනවා නියති වාදයට සහ ස්වච්ඡන්දතාවය කියන ධර්මතාව දෙකට මැදින්. ස්වච්ඡන්දතාවය කියලා කියන්නේ කැමැත්ත පමණින් යමක් කරන්න පුළුවන් කියලා හිතන ගතිය. මට ඕනේ මම කරනවා. මේ මෙතෙන්ගේ කාර්යය. ඒක තමයි සරුවචනාංශ දේශනා කරේ නකෝපණේතං ඉච්ඡේව පත්තබ්බං පවකම්. කැමැති වෙච්ච පමණට සාර්ථක වෙන්නේ නැහැ. සාක්ෂාත් වෙන්නේ නැහැ. ඒ නිසා සුකමැත්ත තිබුණට මදි. ඒකෙන් අදහස් කරන්නේ නියතයෙන්ම කොච්චර උඹ වහන්සේලා කොච්චර ප්‍රතිපත්ති පිළිවක් කොච්චර බෞද්ධාගම වුණත් ජාතිය කරන්න බෑ මේක දෙවියන් වහන්සේගේ මැවීමක් කියන ඒ නියතිවාදය නැත්නම් කර්මවාදය එහෙම නැත්නම් මේ ඥාන වලින් ඇති වෙනවයි කියලා ආ මේ ආවේණිය ප්‍රවේණී එහෙනම් ඍතුයෙන් ඇති වෙනවයි කියලා එහෙනම් හේතු බල ධර්මයෙන් ඇති වෙනවයි කියලා මේ ඔක්කොම බුදු ඥාන වහන්සේ සාධාරණ කර්ම පෙන්ලා සඳහන් කරලා තියෙනවා මේක නියත නැහැ නියතයි අවිද්‍යාව තියෙන තාක්කල්. ආන්නේ නියතභාවයේ දැන ගැනීමමයි අවිද්‍යාව අපිට ළඟ තියෙනවා. ඒ නිසා අපිට මේ ජාති පිළිබඳ ආසාවක් ඇති වෙන්නේ. ඒ නිසා අපි දිගින් දිගට ජාති යන්නේ. ඒ නිසා අපි මේ අවිද්‍යාවෙන් තොර වීමයි සම්‍යක් දෘෂ්ටි ලං කර ගැනීම කියන්නේ කියන එක. ඒ අවිද්‍යාවාදී බව දැන ගැනීමම තමයි විද්‍යාවට ඉදේ. ආනේක පරිපිලිගත පිළිස තමයි අපි බෞද්ධ කියලා කියන්නේ. ආනේ පිළිසෙට එපමණකේ සතුට වෙලා බෑ දිගින් දිගට දිගින් දිගට ඒ සඳහා ප්‍රයත්න පුරන්න ඕන විශේෂයෙන්ම සිය කැමැත්තෙන් ධාති නැති කරන්න බැරි වුණාට අපි ඊට පල්ලෙහා තියෙන සීල ප්‍රතිපත්තිය ගත්තොත් සිය කැමැත්ත අත්‍යවශ්‍යයි තමන් අදිෂ්ඨාන කරන්න ඕනේ මේ ලෝකේ පවතිනා වූ ආචාර ධර්මයේ තමන් තුළ පිටුවා ගන්න වෙන කවුරුත් කියලා බෑ අනිවාර්ය ස්වච්ඡන්දතාවයේ තියෙන්නේ නිසා ස්වච්ඡන්දතාවයෙන් තොරව ගියොත් අපි ආචාර ධර්ම නැති හොඳ නරක දන්නේ නැති සාධාරණ සාධාරණ පිළිගන්නේ නැති ධර්ම ධර්ම පිළිගන්නේ නැති අමුතුම සත්තු කොටාටක් පාඩපත් වෙනවා. ඒකට බෑ. එතෙන්දී අවශ්‍යයි. එතෙන්දී තම කැමැත්ත තමන්ගේ අධිෂ්ඨාන ශක්තිය අවශ්‍යයි. ඊගාව ධර්මයේ යනකොට මේ ಜಾති ධර්මයේ ව්‍යාධි ධර්මයේ රෝග මේ ව්‍යාධි ජරාව මරණයේ ශෝක පරිදේව කියනකොට ස්වච්ඡන්දතාවයේ තියාගෙන ප්‍රතිපත්ති පිළිීමක් අවශ්‍යයි. ආනේ ප්‍රතිපatti පුරණ කාලේ තමයි අපි යෝගාවචර යෝග ආවචර යෝගයටපත්තු යෝග වෙනවයි කියලා කියන්නේ යෙදෙනවයි කියලා. විගතෝම යෙදිලා මොකද අර සොච්චන්තාවෙන් ගත්ත සීලේ කවදාකවත් කඩා නොගන්න විගතෝම Tamange පූර්ණ දිෂ්ඨාන ශක්තිය යොදවනවා. ඊගාවට ඒ යම් කිසි සංස්කාර කොටසක් ඉදිරිපත් කරගෙන මූල කර්මස්ථානයේ වශයෙන් එහි බාහිරින් බලපෑම් කරන සර්පලධාරී කෙනෙක් ඇත්තේ නෑ. මේ පවතින්නේ මේ අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන කියන මේ කාරණා ටික පමණයි. ඒක ඒ ඒ වෙලාවේ දැක ගන්නවන්න ඇත්ත ඇති ඇති ආනේ බුද්ධලයට ඒක වෙලාවක් එනවා. මේ සංස්කාරයන් පිළිබඳ ප්‍රේම කරන්න දෙයක් නෑ. මේ සංස්කාරයන් පිළිබඳව ඉරිපොන්ට ඔඩොක් වෙච්ච ආනින්න දෙයක් නෑ. මේ භයානක දෙයක්. දුක එළවන දෙයක්. ආනේදාට ඒක පිළිබඳව නිබ්බිදායක වෙනවා නීරස වීමත් එක්ක තමයි මේ මුංචිතු කම්මතාවයේ මෙන්න මේ මේ තර්පෙන්කින් අපි මේ බයෙන් අයින් වෙන්න ඕනේ කියන්නේ. ආශිවිසෝපම සූත්‍රයේ බුදුජාන් වහන්සේගේ මේ මජ්ක්‍ධිම නිකාය සඳහන් කරනවා රාජ උදාහතර ලක් වෙච්ච පුද්ගලෙක් සර්පයෝ ශඝෝර සර්පයෝ හතර දිනක් හිට කූඩුවකට දානවා. ඒ කූඩුවකට දැම්මට පස්සේ ඒ පුද්ගලයා ගත කරපු ජීවිතයේ හැටියට එයා හිතන මේ සර්පයා හොඳ ලස්සන ආභරණයක් ඉවදෙයිය පැලඳ ගත්තා වගේ හතර පැත්තෙන් තමන්ගේ ඇවිල්ලා වෙලා ගන්නකොට ලොකු ආඩම්බරයක් ඇති කරගන්න. එක්කෙනෙක් වම් උර බාහුවේ හේතු වෙලා පෙනියා පොම්බන වම් කනට පිඹිනවා. තව එක්කෙනෙක් ඇවිල්ලා දකුණු උරේ බාහුවේ වෙලාගෙන දකුණු කනට පිඹිමින් ඉන්නවා. දැන් ගහනවා, දැන් මරනවා, දැන් මේ කෂ්ට කරනවා. තව එකෙක් පපුවෙන් බලාගෙන මූණ ඉස්සරහ නළලට පුළුව තියාගෙන තව කෙනෙක් පිටිපස්සෙන් බලාගෙන පුළුව පිටිපස්සට පෙනී තියානොට මොහොතකට මේ මම පැත්තම් කොච්චර ලස්සනද වැඩි. අර්ථය හතර දෙනෙක් ආඩ්‍ය වෙලා මම දැන් ඉන්නේ. නිසා මෙයා මේ සර්පය හතර දෙනත් එක්ක ඒ ඇඳුම් ආයත්තන් වල විභූෂණ කරගත්ත මේ කෙනෙක් වගේ මේක සුවවිඳින් ඉන්නකොට සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා මිනිස්සු සර්පය හතර දෙනායින් එක්කෙනෙක් හරි කිපුණොත් එක පාරකින්ම බැරෙන්න පුළුවන්. නිසා ඕගොල්ලෝ ප්‍රේම කරන්න එපා. ඕගොල්ලෝන පෝෂණය කරන්න එපා. ඕගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනින් අයින් කරගන්න බලපන්. ඔය උඹ කරන්න හදන්නේ ඕගොල්ලෝ වෙලෙන්න බේනකොට සන්තෝෂ වෙන්න හදන එකයි ඕක ආභරණයක් නෙවෙයි. ඔක දුකක්, ඕක බයක්, ඕක සංස්කාරයක්. ඊට පස්සේ මේ මනසයි තමන්ගේ තියෙන මේ ප්‍රයෝග ඥාන නිසාම ඒ සත්‍යෝ සත්‍යෝ ටික බොහෝම කරදර නොකර පොඩ්ඩක් එහෙම වෙච්ච වෙලාවකම අර හිර කූඩුවේ පයින්නවා හිර කූඩුවේ ඇතුලේ ඉන්න සර්පයෝ පස්සෙන කූඩුව ඇතුලේ දාන. අන්න මේ වගේ තමයි සරුවචනාංශේ දේශනා කරන භාවනාදී යම් කිසි කෙනෙක් පටවි ධාතුව දැක්කා නම් මම පටවි ධාතුව දැක්කා මට මේක බොහොම ආඩම්බරයක් වෙන කවුරුත් මේක දැකලා නැහැ මං විතරයි භාවනාදී දැක්කේ කියලා යම් කිසි කෙනෙක් ආඩම්බර වෙනවා නම් ඒක අර වංගොර භාවයේ සර්පෙක් වෙලා ගතට පස්සේ ඒක ආභරණයක් කරලා සලකනවා වගේ පොඩකම මේ පඩේ දාචෝ පොඩ්ඩක් හරි කිපුණොත් තද භාවය නිසා හෝ සෑල භාවය නිසා ගුරුසු භාවය නිසා හෝ සුමුදු භාවය නිසා එහෙම නැත්නම් බර බව නිසා හෝ සෑහළු බව නිසා ජීවිතය අනුසුරුයි විශාල අනතුර වලටපත් කරනවා. ඒ වගේම තේජෝ ධාතුව කිපුණොත් අද්දා වුණ, එකදා වුණ, ජොර රෝග, නානා ප්‍රදේවල් වලින් පෙරන. සීතල වුණොත් ඇතුම රෝග, තේම රෝග, මරණ. ඒ වගේම මේ වැగిරෙන ධාතුවත් ආව ආපෝ ධාතුව තිබුණොත් නවදරෙම වැగిරෙන්න පටන් ගන්නවා. යම් විදියකට වැగిරීම නැතර වුණොත් මලබද්ධයයි එහෙම නැත්නම් මේ අඩස්සි රෝග වලින් මරණය. වායව ධාතුව හරිය ගියොත් ඒක ඉතින් කොන්දේම අරදින කටේ දාන හැම හන්දියක් ගන්නම කටු ගැහුවා වාගේ පුදුමාකාර වදයක් දෙන්න පටන් අර ගන්න මෙන්න මේ හතර දෙනා තමයි අපි මේ පිනවන්නේ මේ හතර දෙනා තමයි පෝෂණය කරන කුංචි කාලේ අපිට මන්ට පපුව ආඩි 36ක් අඟල් 36ක් වෙන්න ඕන උස ආඩි 6ක් වෙන්න ඕනේ පපුව මේ මේ V shape එකට එන්න ඕනේ උරහිස ලස්සනට තියෙන්න ඕනේ කියලා මේ හතර තමයි මේ නාවන්නේ, කවන්නේ, පුවන්නේ, කිරි දෙන්නේ ඔක්කොම කරන්නේ. නමුත් එකක් කිපිච්ච දවස ආවොත් අපි මේ කාටද මෙතෙක් අල්කිරි පෙව්වේ? නයි හතර දෙනෙකුට. ආනේ තත්ත්වේ වෙනවා මෙන්න මේ ආමිෂය ඒක රාශි වෙන්නේ පිටු වෙන්නේ જાතියත් එක්කමයි. යම් තාකල් જાතිය තියෙනවා නම් ඒ જાතිය තියෙන තාකල් මේ හතර දිනාටම තැන ලැබෙනවා. මේ හතර දිනාගෙන් හැදිච්ච බව උඟ දෙනෙක් දන්නේ නැහැ ඒක ඇත්ත. නමුත් ඒ ගේහිත ප්‍රේමයේ ගේහිත සෝමනස්ය අතහැරලා නික්කමසිත සෝමනස්ය හොඳයි කියලා පැවිදි වුණා වූ යන්තාක් අනගාരിക පිරිසක් ඉන්නවනම් මේ පිරිස උත්සාහ කරන මේ හත් මේ කරේ කියන්නේ ජාතිය වශයෙන් ඉපදුනේ මේ හතර මහ භූතයෝ මේ හතර මහ භූතයන්ගේ ලක්ෂණ මෙහිමයි රස මෙහිමයි පච්චපට්ඨාන මෙහිමයි පදත්තාන මෙහිමයි තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ තේරුම් ගත්තත් යෝගාචර අංගා සතුට වෙනවා පටවි ධාතුමම දැක්කතු. මම තේජෝ ධාතුව දැක්කා. මම වායෝ ධාතුව දැක්කා. නමුත් දන්නේ නැහැ මේ සතුටු වෙන්නේ උදටම පෙන පෙඹින බරපතල විෂගෝර සර්පයකට. කිට්ටු කර කරයි කියන්නේ. ඒක හරියට දැක්කනම් එයාගේ නියම ස්වරූපයෙන් දැක්කනම් කවමදාකවත් මේකේ ආඩම්බරයක් නම්බුවක් ගන්න දෙයක් නැහැ. වහා ප්‍රතික්ෂේප වේතුයි. අන්න ඒක තමයි උද්‍යප්පේ ඥානයේ සේක බුද්ධලෙන් දකින්න ස්වරූපේ. සීල පුත්‍රය දක්න මේ සර්පය හතර දෙනා නිතරම ඇතිවීම පවතිමින් ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම යන ඊට පස්සේ ඇතිවීමෙන් තොරව නැතිවීම පමණක් දකිනකොට සීක පුත්‍රයන්ට කවදාහක්වත් කනගාටුවක් එන්නේ නැහැ බයක් එන්නේ නැහැ. ඒ දන්නවා මේ නැති වෙන්නේ හතර මහා භූතිය. රූප ධාරණ විදින තරමට හොඳයි. භංගයේම හොඳයි. ඒ නිසා දෙවෙනි අවස්ථාවේදී දෙවෙනි ඥාන අවස්ථාවේදී ඔය භයසුපත්තාන ඥාන පද බලනවා. නොමග යන්නේත් නැහැ. මේ ඇතිලා තියෙන බින්දෙන්ද අපි මෙතෙක් කාලෙ මේවට පිටිපවකෝ අතියාන හිටපු නිසා තමයි ඒකේ පෝෂණය වැඩිම හොඳක් වෙතෙන් දැක්කේ. නමුත් එක ඥානයකින් එක මාර්ග ඥානයකින් ඒ தත්ත්වය දැකපු කෙනා දෙවෙනි තුන්වෙනි අවස්ථාවේදී දන්නවා මේක කිපීගෙන එනකොට බින්දෙද තරමටම හොඳයි. සියලු සංස්කාරයන්ගේ ඡය වීම විසංඛාරගත වීම හොඳයි. ඒකට බයක් උපදින්නේ. එතකොට මේ පුද්ගලයාට ආදීනව පේන්නේ මේක පෝෂණය කිරීමේ ආධිනාව මිසක් බිඳි බිඳි යන තරම සතුටක් ඇති වෙනවා. එතකොට නිබ්බිදාව තද බල ගහන්නේ නැහැ. තද බල භාවනා එපා වෙන්නේ, ගුරුවරයා එපා වෙන්නේ, ස්ථාන ගමල ගහලා යන තරමටම බල වෙන්නේ. බලවත් වෙන්නේ නැහැ. මොකද කො නැති වෙන දේ පිළිබඳව හොඳට ඇති හැටි දාන්න. ආනේ පුද්ගලට මුංචිතු කම්මිතාවයක් වෙනවා. මේ යන ක්‍රමෙමයි, මේ කාන්තේ මාර්ගය අස්ථාංක මාර්ගෙමයි, චතුරාර්ය සත්‍යෙමයි ආයුත්තේ. ඔය යම් කිසි ප්‍රදේශයකට ගිහිල්ලා තියෙනවා. නමුත් තව ඉතුරු තියෙනවා. නිසා මිදීම සඳහා ප්‍රාර්ථනාවෙන් ඇති වැඩක් නැහැ කල යුත්තක් තියෙනවා. විගරට එහෙම කරගෙන කරගෙන යාම තමයි දෙවෙනි මාර්ග ඥාන, තුන්වෙනි මාර්ග ඥාන, හත්වෙනි මාර්ග ඥාන ආදී වශයෙන්. නමුත් මේ සෑම අරන් නිස්සරණ චිත සෝමනස්සේ වශයෙන් අපි නිස්සරණ චිත දෝමනස්සේ වශයෙන් අපි පැවිද්දන්ට ආව සපදුක් බලනකොට මේ જાතිය කැමැති වුණ පමණින් නැති වී නොයාම නෙක්ඛම්ම සිත දෝමනසය. පැවිද්දන්ටත් තියෙන දුකක්. නමුත් මේ දුක මාර්ග ඥාණයෙන් මාර්ග ඥාණයට එන්ටෙන් ටෙන් තමයි. උඩ තේරෙන පටන් අර ගන්නවා ಜಾති පව කඩන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනාට හොඳටම වැටෙනවා ಜಾති හතයි. සකදාගාමී පුද්ගලයා තියෙන ಜಾති එකයි. අනාගාමී පුද්ගලයා තියෙනවා ආය ಜಾතියක් නෑ ආයම මෙන්නේ නෑ. පහත්ති පුද්ගලයා දකන මේ ජීවිතයේදීම පස්සේ පාන්නේ. ඒ නිසායි මේ සතුට ඇති වෙන්නේ. එතකොට තේරෙන්නේ නෑ ඒ જાති නැතිව මනකාටුවක් හෝ જાති ප්‍රාර්ථනා කල්පමණින් ලැබෙන්නේ නැති එකක් වශයෙන් හෝ කියන තත්ත්ව ඉක්මවලකි. නිසා මේ යෝග ජීවිතයත් එක්ක මේ જાති ධර්මී තාමත්ම සමීපකමක් තියෙනවා. නමුත් මේක ප්‍රශ්නේ දිහාවත් එල්ල කරලා නිවැරදිව දැකීම ගාක් කාලවට අපි ආශ්‍රය කරන කතාවල නැහැ. අපි ආශ්‍රය කරන පුද්ගලයන් තුල නැහැ. අපි මේ ධර්ම කොටස දිහා බලන ආකාරයේ නැහැ. ආනේ ආකාරය අනේ පෙරගස්ම ඇති කර ගන්නට ලොකු ගැඹුරු ආලෝකයක් මේ ධර්ම කොටාසේ දෙනවා. නමුත් මේ ධර්ම කොටාසේ සාමාන්‍යයෙන් චිත්තතු දීලා තියෙන චිත්ත බෙහෙතක්. මේක අර පිටින් ගහලා තියෙන ඔහු මේ සීනි බදාමින. නිසා හොඟව දෙනෙක් මේක ගිලින්න කැමති නෑ. හොඟව දෙනෙක් බලාපොරොත්තු වෙන જાතිය තියාගෙන ඒකට නිවන පුළුවන් නම් පිටින් පුළුවන් නම් පින්තාරු කරලා ගන්න. මේ සටන එන්න එන්න වැඩි වෙයි මම හිතනවා තව 5000ක් මේ සාසන ඉස්සරහට යනකොට මොකද මේ තරමටම මේ බාහිර ඔපේට ගිහිල්ලා මේ ಜಾති නැති කිරීමේ වැඩ පිළිවෙලක් බව මතක නැතිලා තියෙනවා. ඒ නිසා අපි අද මතක් කරගනිමු. මේ කාරණාවල තියෙන ධර්ම ශක්තිය නිසා අපි කරගත්ත ප්‍රයත්න නිසා මේ වීර්යයේ පරිපූර්ණ භාවයටපත් වෙන්න නම් මෙන්න මේ ಜಾති නැති කිරීම ජයග්‍රහණයක් බව සැලකලා. ඒ සඳහා විවරයක් කිරීමේ ආසාවෙන් වීරත්වයෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය කාගෙන්වත්ම ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම මේ කාරණා තත්ත්ව තමන් දැනගෙන තමා විසින්ම සංශ්ලේෂණය කරගත යුතුයි. ඒ නිසා පරණ උපනිෂද් ග්‍රන්ථවල පවා තියෙනවා නවිනා ප්‍රමේ ප්‍රමාණේන ප්‍රමේයාදිත්‍යාදි ඊහිගේ මේ තමන්ට අවශ්‍ය දේ ලං කර ගැනීමට තමන් මූලික දැනුමක් ඇති කරගන්න. ඒ අදාළ මූලික දැනුම නැතුව ඒ අවශ්‍ය කාරණා කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. නිසා අපේ මේ සත්ම ඒකාන්තයෙන්ම ජාති නැති කිරීම නමයි. නමුත් ඒක ප්‍රාර්ථනා පවණින් කෙරෙන්නේ නැහැ. ඒ සඳහා කල යුත්තක්. ප්‍රමාණිකුල පහර දීමක් අවශ්‍යයි. ඒ පහර දීම නැවත නැවත කිරීමේ හරියමෙන් වැරදීමෙන් හරියන ක්‍රමයක්. නමුත් ඒ සඳහා ගන්න ප්‍රයත්නය හෝ ඒ සඳහා නැවත නැවත යෙදීම හෝ ආර්ය පරිශ්‍රණය වශයෙන් හෝ ඉන් කුසල කවේකී භාවය වශයෙන් අපි කලකන්න පුරුදු වෙන්න ඕනේ. ඒක ලෝකයාගෙන් හොඳයි කියලා නම්බුනාම ලැබුණත් නොලැබුණත් මේ එන්නේ එන්නේ එන්නේ ජාතියෙන් මට නිදහස් වෙන්න පුළුවන් බව ඒ කුසල ඡන්දේ තව තවත් වැඩෙනවනම් ඒක යෝගාවචර ජීවිතේ කාන්තේ ශ්‍රද්ධාව වඩන දෙයක්. ඒ අනුව වීර්ය සත්‍ය සමාධි ප්‍රඥා වැඩේවා අවසානයේදී ඒ බුදුරජාණන් වහන්සේ පළවෙනි උදාන ගාථාවේදී උදාන් වගේ සියලු දෙනාට මේ ජීවිතයේදී ඒ ගෘහ කාර්කයක් ගෘහ තනන වඩව පාඩුව දැකලා ඒ සියලු කණිමඟල විසඳලා විමසලා විනාශ කරලා ජාති ජරාදී ආදි මරණයෙන් දුක ඒ සාන්ත සුන්දර තත්ත්වයට ය아가න්න මේ ජීවිතයේදීම ශක්තිය ධෛර්ය බලය ලැබේවා ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්ම දේශනාව අපි මෙතන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා මේ හරියට තමයි හොඳට පේනවා පායේ තිරසන් ලෝකේ ප්‍රේත ලෝකේ මේ අසුර වෙනකන් හොඳට ප්‍රසිද්ධ. මනුස්ස ලෝකයේ විතරයි යෝග සංසන්දනය කරලා බලන්න පුළුවන්. දෙවියන් බලන්න ඕනකමක් නැහැ. මොකද ඒගොල්ලන්ට ජරා දුකකට අඩු. ඒකත් ආහාර ගවේෂණ දුකක් ඇත්තේ නැහැ. ඒ වගේම තරණය කිරීමක් නැහැ. ඒකෙන කාණ්ඩ පිළිබඳව තරණය කිරීමක් නැහැ. ඒක වැඩි දුකක් නැහැ. මනුස්ස ලෝකයේ විතරයි යෝග මාත්‍රකාවෙන්. අනිත් කිසිම ලෝකක මාත්‍රකාවෙන් නැහැ. ඒ වගේ ලෝකේ තේරෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයේදී අවශ්‍ය නැහැ. මනුස්ස ලෝකයේදී අනිවාර්යයෙන්ම මේකට මුහුණ දෙන්න වෙනවා එක්කෝ දේවනිකාය වාදී ක්‍රමයෙන් හෝ නැත්නම් බෞද්ධ හේතුඵල වාදී ක්‍රමයෙන් හෝ නැත්නම් මේ අකිලේ වාදී වශයෙන් හෝ අපිම කරගන්න දෙයක්ද වෙනත වෙන කෙනෙක් කරනවා අපිම කරනවා නම් අපිට මේක නැතර කරගන්න පුළුවන්ද දෙන්න මේක මේ කැඳිරිලා කියලා කියන මුළු පුරාම තියෙන කැඳිරිලා මේ කැඳිරිලා තේරුම් ගන්න ඕනේ දේවට කියලා ආයෙත් එහෙම නැත්නම් වැරදුනොත් අතුරු නිසා හරි ගියොත් මේ කතා කරන්න දෙන්නේ නැහැ මුලින් පදින්න බැරි. දැන් නම් කැටේ දකෝ බෑ. අපි කුඩු කොම්බෝ. බැරි නෑ. ඒක මහා අමාරු අවස්ථාවක යන්තම් එලිපත් ඉන්නේ දැන්. ඇතුළේ වෙනවද පිටට එනවද? එකම වාස්ති කරන වෙනවද කියලා උත්සාහවත් සංස්කෘත ධර්මතාවයක් ඔය જાති පිළිබඳ කතා කරනකොට තියෙනවා. මගේ ඉන්නේ නැත්නම් නෑ. ඉතින් තොර භවයකුත් නෑ භවයෙන් තොර නිවනකුත් නෑ. මේ දෙක එකිනෙකට බැඳලා තියෙනවා. මේ මේ අපිට හම්බෙලා තියෙන මනසාතුරු අරි තාත්ම මේ தත්ත්වෙට විදුලන ගතිය. ආසන්න ගතියක් උස්සන ගතියක් තියෙනවා. ඒක දකින්න තුන මෙච්චර සම්පත්තිය. ඒක මුකුත් නෑ ගණන් ගන්න ඕක උත්තර ගණන් ගන්න දෙයක් නෑ. ඔය ඉන්නේ කියලා ඉතර කරන ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි අපේ නෑදෑයෝ අපිට කියන්නේ. ඒක තමයි තාත්තා සිද්ධ කරන ඔය කරගත්තා. ඒක ආදීන්නේ හැම දෙයක්ම අපිට පෙන්වන්න දෙයක් නැහැ. නැත්නම් අපි ඉන්න දේත් ලැබුව ප්‍රාර්ථනා කරපම ඉන්න දෙන්නේ. අර අර පොන්කේ කියලා අපේ මහත්කම ස්වාමීන් වහන්සේත් මිත්‍ර ආරම්භය ලැබෙලා මිත්‍ර උනන්දේ මහන්සියකට තියෙන ප්‍රතිකර නැත්නම් අපි මුක්ත කොහොමද හිතන්නේ කියලා. අපි ගලන් කරන්නේ කොහොමද කියන්නේ මේ හිතාගන්නේ අපිට ඔතෙන් එන්නත් බෑ. උදෙන් ඇවිල්ලා උන්වහන්සේලා තියවද නැද්ද කියලා අහනවා මම කිව්වා මොකද කියලා මොකද බලන්න ඒක කියන්නේ ආවල් දෙය කියලා මොකෝ වලිගේ පෙන්නලා දෙන්න ඕනේ මොකක් වෙන්නේ මේ ආවල් අං ඇවිල්ලා එහෙමකුත් නැහැ ඇත්තනේ ඉතින් හොඳටෝ දැන් තුන් සැරයක් වගේ අපිට වාසංගය මම ආශ්‍රය කරන්නේ මම ආශ්‍රය කරන සංස්කෘතිය ස්වාමීන් වහන්සේලාවත් නැද්ද නැත්තම් මොකක්ද අපි කරන්නේ මොකද අපි ගත කරන ජීවිතය අපි දන්නේ උඹතක තමයි බර ගානකට කන්න පොන්න දීගෙන සත්ව රැකගෙන මේ කරන එක මහා විශාල වෙහෙසක්. මේකයි ක්‍රමේ නමුත් ඔබ හසුරගාවක් නැහැ. ඉතින් දොස්තර මහත්තයාලේ අඬුම ඕ දොස්තර මහත්තයාලේ උනාට පස්සේ ඉන්නත් මොකද කරන්නේ? දොස්තර මහත්තයා අසාධ්‍ය ලඟම පොයිට හැම ලෙඩෙක්ම ලෙඩෙක්ම නෑරනවා. ඉතින් බලමු මොකද වෛද්‍ය කියන්නේ. කාටවත් කියන්න පුළුවන් දේශාසන මේ ආවල් වේදා බැරි නෑ නේද? තව වේදා නැහැ. ඊට පස්සේ මොනවයි කියන්නේ. ඒ වගේ මේ අරණ්‍යගත භාවනා කරන ස්වාමීන් වහන්සේලාට විවර නැත්තම් ඉතින් මේක හරි පාරක් කරකට.